පින්වත්නි. අද මම ආයතන අරමුණු කරමින් කරන ලබන භවනාව ගැන සුළු විස්තරයක් කියන්නට අප බලාපොරොත්තු වන්නේ. ආයතන කියන එකේ සාමාන්‍ය අදහස යම් කිසි දෙයක් ඉදෙන්නේ ශ්‍රවණ ස්ථානයේ තියෙනවා. ආයතන හයක් තියෙනවා අපේ සංකල්ප නාම රූප සංඥා තුළ. එහ කන නාසය දිව ශරීරය මන මේවම තමයි ආයතන භාවයට පස්සන්නේ. මේ අසකන නාසය දිව ශරීරය මනස කියන වචන ඉන්දිය ධර්ම කියලා ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය තිබූ පමණින්ම මේ ඉන්ද්‍රියක් ආයතනයක් බවට පත්වන්නේ නැහැ. ආයතනයක් බවට පත්වීමට නම් මේ ඉන්ද්‍රියන්ට අරමුණු සමග ඒ අරමුණු පිළිබඳව සිතුවිලි දරා යාමක් සිදුවන්නට ඕන. ඒ අරමුණු පිළිබඳ සිතුවිලි දරා යන අවස්ථාවේදී තමයි ආයතන කියන වචනය අප පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් කියවොත් මෙයාගේ කන්න තියෙනවා. අනත කියන්නේ ශ්‍රෝත කියලා. දැන් මේ ශබ්දක ස්වදිනවා කියන දේවල් ඇහෙනවා කියන දේවල් තේරුම් ගන්නවා මනස ක්‍රියාත්මක වෙනවා. මේ නිසා මේ ශ්‍රෝත ආයතනය ශ්‍රෝත ආයතනය. ශ්‍රෝත ආයතනය දැන් ක්‍රියාත්මක වෙනවා. මේ ඇස් දෙක පියාගෙන බලනවා නම් ඇහැ සංඥා දැනයක් වශයෙන් දක්වන දේ ප්‍රයෝගනා ഞാൻ കേൾക്കുകയാണ് 18359830 കമ്മ്യൂണിറ്റി 10 മിനിറ്റ് ആചരിക്കാൻ കഴിയുന്ന ഒന്നാണ്. ഞങ്ങളുടെ ജീവിതീയ നബിയേട്ടൻ ജീവിനെ ഏറിയതുപോലെ സുരപ ബലകൃഷ്ണൻ അത് കേൾക്കുന്ന നേരം ഉണ്ട്. ഇംഗ്ലീഷിൽ ഈ മന്ദിരത്തിൽ다가യാ മസ്ജിദായി എന്നൊക്കെ. ജീവ വാ ജീവിനെ തന്നതയേയും വാ അങ്ങേയെയും വാ അഹസ്യൻ വാ തൊടാൻ പറ്റുന്നേ. මේ විදිහට තේරුම් ගන්න ඕන මේ අය මේ ආයතන බවට පත්වන්නට නම් මම ඉන්ද්‍රියන්ට අරමුණු හමුවන්නටත් ඕන ඒ පමණක් නෙවෙයි ඒක අරමුණු හමුවනාට පස්සේ ඒ අරමුණු අලලා සිතුවිලි ගලා යාම ගලාගෙන යන්නට ඕන මේ අවස්ථාවේදී තමයි ආයතන සත්‍යයට මේ ඉන්ද්‍රියන් පත්වන්නේ සෑම ආයතන ඇතිවීමේ හේතුවක් දතිය තියෙනවා. අපි අර අනිත් නාම රූප ධර්මයන් දැකීමේ හේතු දැක්කා වගේ තම ආයතන ඇතිවීමේ හේතු දතිය මොනවාද මේ ආයතන ඇතිවීමේ හේතු වශයෙන් දක්වන්න පුළුවන් කරුණු? සම්මය දන්නා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒවා නාම රූප ධර්ම මේ නාම රූප ධර්ම ඇතිවීමට හේතු කර්ම අපි කලින් කියවා පංචස්කන්ධය කියන කොටස් කියවා ඒ වගේම කායන් පස්නාදී ධර්මයන් කියන එකක් කියවා එතකොට මේ ඇහැකන නාසය දිව ශරීරය සහ මනස ඇතිවීමට ප්‍රධාන වශයෙන් කර්මය හේතු ඒ කර්මයක් ආයතන ඇතිවීමට එක්තරා හේතුවක් ඊළඟට මේ කර්මය තුළින් මේ ඉන්ද්‍රිය ධර්මයන් නැතුණත් ඒ රූපාදී අරමුණු සම්මේලා විඥානයම ඇතිවෙන්නේ නැත්නම් ඒ ආයතන වන්නේ ඒක නිසා විඥාන ඇතිවීමට හේතුවක් වූ නාම රූප ධර්මයම ආයතන ඇතිවීමට හේතුවක් වශයෙන් දක්වන්නට පුළුවන්. කොට නාම රූප ධර්මයන් නිසා විඥානය පහළ වුණාට ඒ පිළිබඳ සුපිරි දරා යාමක් බලා යන්නට නම් ඇතිවන්නට නම් ස්පස්තය ඇතිවන්නට ඕන ඒක නිසා පස්සේ කියන එක ආයතනය තියෙන්නේ හේතුව ආයතන සම්බේකයි. කර්මය නාම රූප පස්ස කියන සියලුම කරුණු ආයතනය තියෙන සඳහා හේතු වන කරුණු. ඒකට ආයතන තුළින් සිතුවිලි ගලා යන ආකාර කොටස් කරලා අපි දක්වනවා කොටස් අටකට බෙදලා වෙන් කරලා දක්වන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඇහැ අපි කතා ඇහැගෙන අපි කතා කළොත් ඇහැ තියෙනවා ඇහැට රූපහමය. මේ ඇහැ රූපේ හමුණාට පසුව කරුණු අටක් කොටස් අටකට බෙදලා එහිදී පහළ වෙන සිතිවිලි අපිට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ වෙන එකක් රූපේ වෙන එකක් නිසා පහළ වෙනවා. චක්කු විඥානය මේ සංඥානේ ගැන භූතය දැනීම පිළිබඳ සිතක්. මේ සංඥානේ ඇති වුණාට පසු මා කලින් කියවා රූපේ පිළිබඳව සංඥාවක් ඇති වෙනවා කියලා. ඒ රූප සංඥාව අර ආයතන භාවයට පත් වීමේදී පහළ වෙන නාම ධර්ම කොටසක්. ඒක සංඥාන වගේම රූප සංඥා. මේක ඇති වෙනකොට මේ චක්කු සංකප්පේ නිසා පහළ වෙන වේදනාවක් තියෙනවා සැපකෝ දුක්ඛෝ මඳාස්සෝ කවර හරි වේදනාවක්. මේ වේදනාවල ආයතන තුල ක්‍රියාත්මක වන නාම කොටසක්. ඒකට චක්කු සංපස්ය කියන එක ඇහැ රූපේ චක්කුඥානය ගතන පසු පහළන ධර්මයේ ඒකත් එක් කොටසක් ඒ දක්ක සංපස්සේ නිසා වේදනාවක් ඇතිවෙන ඒකත් එක කොටසක්. මේ විදිහට ඇහැට රූපේ දැසුනාට පසු පහළ වෙන නාම ධර්ම කොටස් කරන්නට පුළුවන් තාක්ෂණයක්. ඊළඟට ඒ ඇහැට දකින්න ලද රූපය නැවත නැවත බලන්නට ඕනේ කියන සිතුවිලි පහළ වීමක් පහළ වෙන එකට කියන රූප විතක්ක කියලා මේ රූප විතක්ක ආයතන වල තියෙන නාම ධර්ම කොටසක්. ඇහැට දක්වපු රූපය නැවත නැවත දුන්නකෙන් නැත්නම් බලනවා. නැවත නැවතත් ඒ දිශ බලනවා. මේ බලනකොට රූප විචාර කියන ධර්මයේ කියලා ප්‍රයත්න කරනවා. මේකත් ඒ තවත් කොටසක්. ඔබට රූපයේ පිළිබඳ විවිධ සිතුවිලි බලන්නත් පුළුවන්. මේ සිතුවිලි ඒ කියන්නේ රූපය අරගෙන යම් කිසි සංහාවක් ඇති වෙනවා නම් රූප සංහාවක් ඒවත් ඔක්කොම ආයතන ක්‍රියාත්මක කරන විට නාම ධර්ම සිත තුළ ක්‍රියාත්මක කරන නාම ධර්ම කොටස්. ඒකට රූප සංහාව පමණක් නෙවෙයි මොකද ගණන් ගන්නේ. රූපේ දැක්කාට පස්සේ යම් කිසි ගැටීමක් ඇති වෙනවා අමනාපයක් මුෂ්ණාගතියක් පෙන්වන්නට බැරි ගතියක් වගේ දෙයක් ඇති වෙනවා නේද? නැත්නම් ඊර්ෂ්‍යාවක් වෙන දෙයක් ඇති වෙනවා එවැනි කොටස්. ඒ අකුසල පැත්තෙන් යම්තා දේවල් පහළ වෙනවා නම් සිතේ දන් ඒ සෑම සිතේම කොටසක්ම ඒ වගේම කුසල පාක්ෂික වශයෙන් සිතේ පහළ වන්නත් පුළුවන් ආයෝගේ දැක්කට පස්සේ කරුණාසිතක් ඇති වෙන පුළුවන් නැත්නම් මෛත්‍රීසිතක් ඇති වෙනකොට පුළුවන් නැත්නම් මේවා නාම රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම එතන සත්‍ය පුද්ගලෝනේ ආදී වශයෙන් කුසල පාක්ෂික වූ චිතේ ධර්ම පහළවන්න පුළුවන් මේ ඔක්කොම අර රූප සංහා කියන කොටසට අන්තර්ගත වන දේවල් මේ සියලුම කොටස් ඒ ආයතන වල ක්‍රියාත්මක වන්නා වූ නාම ධර්ම කොටස්. එතකොට මේ ඇහැ සහ රූපේ කියන කරුණු දෙකක් මේ කොටස් 8ක් එකතු කරාට පස්සේ සක්කායතනය පිළිබඳව දැක්විය හැකි කොටස් 10ක් තිබෙනවා. මේ විදිහටම තමයි අනිත් ඉන්ද්‍රියන්වත් අපිට ඉන්ද්‍රිය පමණක් ගැන කතා කරමු. හඳගත්තු ශෝතය ඒ ශෝතයට හමුවන්නේ කනට හමුවන්නේ ශබ්ද මේ දෙක ගැටීම නිසා ශෝත විඥානය පහළවෙනවා. මේ ශෝත විඥානය නිසා ශෝත සංපස්සේ ඇතිවන්නේ. ශෝත සංපස්සේ තුළින් ශෝත සංපස්සජා වේදනා කියන වේදනාව පහළ වෙනවා. ඉතින් වේදනාව ඇති වෙනකොට මේ වේදනාව හඳුනා ගන්නා සංඥාවක් ඇති වෙනවා. ඒක පෙර ඒ අතුලද ශබ්දේ හඳුනා ගැනීමේ සංඥාවකුත් ඇති වෙනවා. ශබ්ද සංඥාව. ඊළඟට ඒ ශබ්දේ නැවත නැවත ඒ ශබ්දේ දෙකට මානසිකාර මෙන්න සිත නිහිරෙන්නේ සිටින පරම්පරාවක් ඇති වෙනවා. ශබ්ද විතක්ක. ඒ ශබ්දේ නැවත නැවත අහනවා නැවත නැවත ඇසීමට කැමැත්තක් ඇති කර ගන්නවා අපබ්ද විචාර. ඊළඟට ශබ්දේ පිළිබඳ වේද සිතේලි පහළ වෙනවා. ඒකට ශබ්ද සංකේතනා කියනවා. ඊට අමතරව ශබ්දේ පිළිබඳ සංහාවක් ඇති වෙන්න පුළුවන්, ගැටීමක් ඇති වෙන්න පුළුවන්. අර කලින් කියපු විදිහට ඇලීමක් බැඳීමක් ගැටීමක් වෙන කවර දෙයක් හෝ අකුසල පාස්තික දේවල් සිදුවීම පරම්පරාවක් ගලා යාමකොත් එලෙසින්ම ඒ සබ්දේ අනිත්‍ය දුකය අනාත්මයි කියලා හරි ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා හරි මේ සබ්දේ මම අහනවා නෙවෙයි මේක බලතේ ආධර්මයක් වශයෙන් පහළ වෙන සංස්කාර ගොඩක් ඇති නැති යම පමණක් කියලා හරි පවර ආකාරයකින් හෝ එම සබ්දේ පිළිබඳ කුසල පාක්ෂික සිතුවිලි ගන්නටත් පුළුවන්. මෙන්න මේ විදිහට කනහා සම්බන්ධව කොටස් 10ක් තිබෙනවා. මෙන්න මෙතෙන්දී තමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය බුදු දානන් වහන්සේ දක්වලා දෙන්නේ. එතකොට මේ ආයතන කියනවා සියල්ලම එකාතකින් චිත තුළ සායිතික ධර්ම නාම ධර්ම පහළ වීමක් සහ රූප ධර්ම යන්නේ ඇති වී නැති යාමක් සිදුවන නිසා දුක්ඛ සත්‍ය වන අතරම තවත් සැතකින් මේ ආසනයන්ගේ ක්‍රියාදාමයෙන් දුක්ඛ සමුදය සත්‍ය බවට පත් වෙනවා. එතකොට එම ආයතන අපි තේරුම් ගන්න තෝරන මේවා තමයි ආයතන මේ ආයතනය කියන්නේ මෙන්න මේම මේම මේම හේතු තියෙන නිසා. මේ ආයතන තුළ මුල් විදියට නාම ධර්ම සංස්කාර ධර්ම ගලායාමක් සිදු වෙනවා. මේ ගලායාම සිදුවන්නේ හේතුඵල ක්‍රියාදාමයක් වස්තුවේ. එනිසා මේ ආයතන ක්‍රියාත්මක වන විට මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්නට කිසිවක් නැහැ. මෙතන තියෙන්නේ පොදු සංස්කාර ධර්ම ඇති නැති යාමක් පමණක් කියන කරුණ අවබෝධ විය යුතුයි. ඒකට මේ විදිහට ඒ එක එක ආයතන චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායයතන, මනායතන කියන ආයතන ආයතන සමුදයක් එකාටකින් දකින්නට ඕන ඒ අමතරව ඒ අවබෝධයට අමතරව මේ ආයතන ක්‍රියාත්මක වන විට සිදුවන පරමාර්ථමය ක්‍රියාදාමය කුමක්ද කියලා අවබෝධය කරගන්නට ඕන. මෙන්න මේ අවබෝධය සඳහා පැය දෙකක් කාලය වැය කළා සමත් නැහැ. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ මේ ආයතන තුළ ක්‍රියාත්මක කරන සියලුම ධර්ම අනිත්‍ය වශයෙන්, එලෙසින්ම දුක් වශයෙන්, ඒ වගේම මේවා අනාත්ම ධර්ම වශයෙන් සම්මස්තණය කර කර බලන්නට ඕන. උදාහරණ වශයෙන් කිව්වොත් ඇහැ අනිත්‍ය ධර්මයක්, ඒක නිත්‍ය නෙවෙයි, මේ ඕනෑම කෙනෙක් ඒක දන්නා කරුණ. ඇහැට පෙනෙන රූපත් නිත්‍යනේ ඒවත් අනිත්‍යයි. එයින් පසුව පහළ වෙන නාම ධර්ම සෑම එකක්ම මේ නැති ඉස්සාම පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. අනිත්‍යය යනවා වහමවත් දෙන්නේ යනයි කියලා. චක්ක විඥානේ ඇති වුණා පැවතුණා නැති වුණා වහාම බිඳී ගියා නිරුද්ධ වෙනවා. ඒ චක්ක විඥාන නිසා යම් කිසි චක්ක සංපස්සයක් දැනිට වෙනවා නම් ඒ චක්ක සංපස්සය වහාම නිරුද්ධ වෙනවා. ඒකෙන් යම් කිසි රූප සංඥාවක් අපි කලින් ඒක වේදනාව ඇති කර ගැනීම සඳහා හේතුපාදකෝ රූප සංඥාවක් ඇති කරගත්තා නම් ඒවත් එතනම ඇති වෙනවා පවතිනව නැති වෙනවා. මේ රූපේ දැකලා ඇතිවෙන යම්කිසි සැප වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් නැදහස් වේදනාවක් වුණත් ඒ පිළිබඳ මනසිකාර පවස්නා තෙක් පමණයි ඒ වේදනාව පවතින්නේ ඒ මනසිකාර නැවතු විදසන වේදනාව නිරුද්ධ වී යනවා නැති යනවා රූප පිළිබඳ පහළවන විචක්කත් එහෙමයි විචාරත් එහෙමයි රූප පිළිබඳ පහළවන සංචේතනාවල එහෙමයි ඒ වගේම තමයි රූපය ඒ ඇහැට දක්ව රූපය පිළිබඳ යම් තාක් කුසල හෝ අකුසල සිතේ ධම්ම ලලායාමක් සිදු වෙනා නම් ඒ සෑම කුසල අකුසල සංස්කාර ධර්මයක්ම වහ වහ ඇති ඇති නැති නැති යන භූමිය යන මෙන්න මේ අනිත්‍යතාවයේ සහ ඒ අනිත්‍යතාවයේ තුලින් උද්ගත වූ නිරෝධය නිරුද්ධ වී යාම පැහැදිලිවම අවබෝධ කරගත යුතුම කරුණක් දැන් මේ ජීවිතේ පුරා හැද රූප දැකලා විවිධ ආකාරයෙන් ওই කියපු කොටස් 10 සංස්කාර ධර්ම දරාගෙන ගියා දැන් මේ මොහොත වෙනකොට ඒ කිසිවක් නැහැ. ඔක්කොම නිවිලා නිවිලා නිරුද්ධ වෙලා නිවිලා ඒ දෙසට ඒ පසුගිය ඇහැ හා සම්බන්ධව සක්කායතනය හා සංබන්ධ වූ සංසා නාම ධර්ම දෙසට අපි ආපත වෙන්නේ බැලුවොත් දැන් ඉතිරි වෙච්ච දෙයක් නැති බව සියල්ලම නිරුද්ධ වී ගොස් ඇති බව සමාකට වැටහෙන්නට ඕන. මේ විදිහටම කනහා සම්බන්ධයෙන් පහළ වුණු යම්චාත්තේ සෝතායතන සම්බන්ධව සිටින ධර්ම සමූහයක් තියෙනවා නම් ඒවත් ඇතුළනා ප්‍රවතුනා නැති වෙනවා. දැන් කොටක් නෑ. දැන් තියෙන්නේ මේ වර්තමානික වශයෙන් මේ මොහොතේ පහළ වෙන ඒ නාම ධර්මයන්ගේ ඇති නැති යාම පමණයි. අතීතයේ දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා. මේ සතු සම්පස්ස ආදී ස්පස්යන්ගේ පහළ වීමෙන් පසුව පහළ වන නාම ධර්ම සියල්ලම එක වචනයක් වශයෙන් අපි කතා කරනවා නම් ඒකට කියන්නට පුළුවන් චක්ක සංපස්සායතනෙ. කනහා සම්බන්ධ ඒවට කියන සෝත සංපස්සායතනෙ. ඒ වගේම නාසය හා සම්බන්ධ ඒ ගාහන සංපස්සයෙන් පසුව පහළ වෙන සිතුවිලිවලට කියන ගාහන සංපස්සායතනෙ. අනිත් ඒවා තමයි ජීව සංපස්සායතනෙ, කාය සංපස්සායතනෙ, මනෝ සංපස්සායතනෙ. මේ විදිහට මේවම සම්පක්ෂායතන වශයෙන් බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී දේශනා කොට වදාළා තිබෙනවා. එතකොට මේ ආයතන තුල නැත්නම් පස්සායතන තුල පහළවන මේ නාම ධර්ම සෑම එකක්ම මේ දක්වා යම්තාක් මේ ජීවිතේ පහළ වුණා නම් ඒ සෑම එකක්ම අනිත්‍ය කියන නිරුද්ධ වේදියා කිසිවක් හේතුනේ නැහැ කියන කරුණ පැහැදිලිවම ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි කරනවා. ඒ අතීතයේ සිදුවුනේ යම් ආකාරයකින්ද අනාගතයේ සිදුවන්නේ කොන්න ඒ ආකාරයෙන්මයි ඒ නාම ධර්මය තියෙනවා පවතින නැතිනවා. වර්තමානයේ තේමයි වර්තමානයේ පහළ වෙන ඒ සංස්කාරයන් හා සම්බන්ධ යනතාවක් නාම ධර්ම තියනවා නම් ඇතිවන ආකාරය වෙනවා නැති වෙනවා. ඒ ඒකයි මේ සංස්කාර ධර්ම වල ස්වરૂපය මේ විදිහටම තමයි අනිත් ආයතන වලට. මෙන්න මෙහෙම මේකේ අනිත්‍ය සහ නිරෝධය කියන්නේ නිරෝධය නිරෝධය කියන්නේ නිරෝධී බස් නිවිද. මොකක්වත් ඉතිරෙලා නැහැ. මේ විරුද්ධයෙන් යන නිරෝධය අත්දකින්නට කෙනෙකුට පුළුවන් ශක්තිය තිබෙනවා නම් මේ ආයතන හයෙම මේ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ නිරෝධයේ අධ්‍යක්ෂක උදේ සිට සම්පූර්ණම ශික්ෂිය මොනම දෙයක් නැතුව හිත ආශේ පාවෙන්න බන්සත්පත් ගන්නට පුළුවන් ඒ නැති වුණත් මේ ආතන හා සම්බන්ධ වූ මේ සියලුම නාම ධර්මයන් දුක්ඛ වශයෙන් අවබෝධ කරගන්නට ඕන මා කලින් කියවා මේ ඇට රූපස්කන්ධයේ දුකක්ය, වේදනාස්කන්ධයේ දුකක්ය, සිතේ පහළ වීම දුකක්ය කියලා. ඒකම තමයි මේ ඊට වඩා ටිකක් ගැඹුරින් ඊට වඩා ටිකක් විස්තර වශයෙන් මේ බලන්න. ආයතන වලින්. එතකොට අර චක්කු විඥානය පහළ වීමම දුකක් කියලා අපි අවබෝධ කරගන්නවා. චක්කු විඥානය පහළ වෙච්ච නිසා ඒ ඇහැට පෙනෙන රූප වලට ඇලුනා, ගැටුණා, බැඳුණා, විවිධාකාර ක්ලේශ ධර්ම ජනිත කරගත්තා සංසාරේ පුරා දුකින් දුකටම අපි ඇදලා දැම්මා මේ චක්ඛුඥානේ ක්‍රියාදාමයේ අනිත්‍ය අවබෝධ කරගන්නට අසමත් වූ අවිද්‍යාව ක්‍රියාත්මක වූ නිසා. ඒකේ ඒකමන අයගේ ශක්තිඥානය ඇති වුණාට පස්සේ දැකපු රූපේ කෙරෙහි ඇදීමක් ගැටීමක් ආදී දෙයක් ආවනම් තරහක් දෙයක් නැති දෙයක් ආවනම් එක්කෙනම දුකක් පහළවන්නේ. ඒකම ඒ ඇදීම් ගැටීම් පහළ වීමම දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා. ඒ දුක්ඛ සමුදය සත්‍ය නිසාම අනාගත භවවලදී නැවත නැවත ඉදිරියටදී දුකම ඇති කර දෙන නිසා එතන පහළවන්නේ දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් කියන බව තේරුම් ගන්න ඕනේ. දිනේකය සම්බන්ධ වේදනාව පමණක් මේ රූප පිළිබඳ විචක්ක විචාර තණ්හා රූප තණ්හා ආදී සෑම ධර්මයක් පහළ වීමම දුක මෙතන පහළවන්නේ දුකක් කර අනුකුසු දෙයක් නෙවෙයි කියන කරුණ සමාන අවබෝධයෙන් එතකොට මේ සංකීර්ණ පංචපාදානස්කන්ධා දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන දුක කියන්නේ මේ පංචස්කන්ධය කරනවා කියන එකයි අදහස්. ඕකම කියන්න පුළුවන් දුක කියන්නේ මේ ආයතන හයේ ප්‍රත්‍යමයි. එන එකක් නෙවෙයි. ආයතනයන්ගේ ක්‍රියාදාමයමයි දුක කියන්නේ. එතකොට මේ මා අනිත්‍ය වශයෙන් අපි අවබෝධ කළා දුක් වශයෙන් අවබෝධ කළා ඊළඟට මේ අනාත්ම ධර්ම වශයෙන් තේරුම් ගන්නට ඕන පැහැදිලිවම අවබෝධ වීමයි. මේවා තමා නෙවෙයි සමාජය ධර්ම නෙවෙයි සමාජයේ ආත්මයක් නෙවෙයි කියන කරුණ. ඒකයි අනාත්මය කියන්නේ. ඇහැට රූපේ ගැටුණාට පස්සේ චක් විඥානයක් පහළනවා හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන්. ඒක අපි හිතනවා නම් මමයි මේ රූප දකින්නේ මගේ මේ චක් විඥානය කියන්නේ ඒක මොනවා. අර හේතුන් නිසා පහළ වෙන නාම ධර්මයක්. අපි කැමති වුණත් අකමැති වුණත් ඇහැට රූපේ දැක්කම අපේ මනසේ ක්‍රියාදාමයේ නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා නම් ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. අපි කොච්චර අකමැති දෙයක් වුණත් ඇහැට දැකපු ගමන් ඒ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. දැන් තුනක් අකමැති වුණත් අපේ කැමැත්ත අකමැත්තේ සඳහා බලපාන කරුණක් නෙවෙයි. ඒ වගේම චක්කු සම්පස්සේ නිසා ඒ චක්කු විඥාන නිසා යම් සංඥාවක් පහළ වෙනවා. ඒ සංඥා පාලනයකට දුරු හේතු තියෙනවා ඒ හේතුන් සිද නිසාම සංඥාව පහළ වෙ යන සමාගයේ සත්‍යය අපි හිතනවා නැත්නම් බොහෝ දෙනෙක් කල්පනා කරනවා අපි කියන්නේ පුත්තජන ලෝක සත්‍යයයි ඒ සත්‍යය කල්පනා කරනවා මේ මම රූප හඳුනා ගන්නවා මගේ තමයි රූප හඳුනා ගැනීම නමුත් එහෙම එකක් සත්‍ය වශයෙන් නැහැ සිදුවන්නේ හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් මේ ආයතන ධර්මයන්ගේ ක්‍රියාදාමයක් ඇති වෙමින් නැති වෙන යාම ඒ වගේම තමයි මේ රූපය පිළිබඳ සිතිවිලි පහළ වෙනා නම් විතක් හෝ ਵਿਚාර හෝ සංකේතනා හෝ ඒ නැත්නම් රූපය අල්ලලා කවර හරි අකුසල පාක්ෂික සිතුවිලි ධර්ම පහළ වෙනා නම් මේ සෑම එකක්ම සුදු සංස්කාරයන්ගේ ඇති නැති යාමක්ම පමණයි ඒ හැර ඒවා තුළ මම නැහැ මම කියලා කෙනෙක් නැහැ මගේ කියලා දෙයක් නැහැ ආත්මය කියලා ගන්නට කිසිවක් නැහැ කියන කරුණ අපි අවබෝධ කරගත යුතුයි මේ අනාත්මය අනාත්මය කියන සිතුවට මේ අවබෝධය ලැබෙන්නේ කියවට ඒ අවබෝධය ලැබෙන්නේ නැත්නම් කතා කරනකොට ඒ අවබෝධය ලැබෙන්නේ. සමාගයේ සිත තුළින් මේ අවබෝධය ඇතුනේ නැත්නම් මේවා අනාත්මයි අනාත්මයි කියලා කොච්චර අපි සිත සිතායි කියත් ඒ තුළින් නිවන් ලබන්නට බෑ. ඒ අවබෝධය සමාධි නැනපමණින් නුවණ නුවණේ ප්‍රමාණයට අනුකූලව සමාධි සින්න අවබෝධ කරගත යුතුයි. ඉතින් මේ අවබෝධය ඇති කරගන්නට බැරි ආයත මේ ධර්මයේ දකින්නට බෑ. ඒක නිසාමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ මගේ ධර්මයේ කියන්නේ ප්‍රඥාවන්තයන්ට මිසක් මෝඩ පුද්ගලයන්ට නෙවෙයි කියලා. ඒ විදිහට මේ ආයතන පිළිබඳව අනිත්‍ය වශයෙන් සම්මස්ත්‍රය කිරීමක් එලෙසින්ම දුක වශයෙන් විමසීමට දැකීමක් සහ අනාත්ම වශයෙන් විමර්ශනය කිරීමක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඇහැ පස් පිළිබඳ වමනක් නෙවෙයි ඊළඟට ගන්නා කන ශෝත ශෝතාසනය. ඒ ශෝතාසනය හා සම්බන්ධ සීලෝම නාම ධර්ම සෑම එකක්ම අනිත්‍ය දුකය අනාත්මය කියලා අවබෝධ කරගත යුතුයි. මේ අනිත්‍යයට ගියාට පස්සේ ඔක්කොම නිරුද්ධ කියන මොනවද දැන් ඉතිරි වෙලා තියෙන්නේ මෙතන කිසිවක්ම ශීක්ෂලා නැහැ නේද කියන කරුණ තමගේ හදවතට පෙන්වන්නේ. ඒ කියන්නේ කනට ශබ්ද ඇහුණා කනට ශබ්ද ඇහිලා ඒ පිළිබඳ විවිධ කුටියේ මේ ජීවිතේ පුරාම ඇති වෙනවා. අද මේ මොහොත වෙනකොට ඒ ඇතිවෙච්ච සිතිවිලි දෙකට ආපසු හැරී බැලුවොත් කිසිම දෙයක් පුරේලා නැහැ. ඔක්කොම නිරගිල්ල නිරදේලා ගියා. මේ නිරදී ධර්මදේශනාට ආපසු හැරී බැලුවොත් මම ශබ්ද ඇසුවා මම ඇසුණා ආදී වශයෙන් වැරදි දෘෂ්ටියක පිටලා අපි කටයුතු කළා. මොනවද මම කියලා ගන්නකෝ මගේ කියලා ගන්නට මේ ඉතිරි වෙලා තියෙන්නේ කියන කාරණා පැහැදිලිව පෙන්වායි පිටසේ තියෙන විට සමාඩ තේනවා මේවා අනාත්ම ධර්මයි කියලා. මේ ආකාරයෙන් අනිත් ආයතන වලට සහන ආයතනෙට, දේව ආයතනෙට, කාය ආයතනෙට සහ මන ආයතනෙට කියන මේ සිසු ආයතන වලට මේ අවබෝධයේ පසුබිම ආකාරයෙන් ඒ අවබෝධය තවත් පරල කර ගන්නට ඕන. ඒ කියන්නේ මේ සෑම ආයතනයක් හා සම්බන්ධ වූම නාම ධර්ම සියල්ලක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්නවා. ඒ නාම ධර්ම පහළවන්නේ ඇහැ හා රූපේ රූප ධර්ම නිසා. කන හා ශබ්දේ ශබ්ද ධර්මයි ඒකත් රූප ධර්මයක්. නාසය සහ ගඳ සුවඳ ඒවා රූප ධර්මයි. දිව හා රස ඒවා රූප. කය හා ස්පර්ශ මේවා රූප. මේ රූප ධර්මත් අනිත්‍යයි නිට්ටයයි මොනවා දුක ඒ වගේම අනාත්මයි කියන කර්මස් අවබෝධ වීම අවශ්‍යයි මේ විදිහට ආයතන හා සම්බන්ධ වූ නාම රූප ධර්මයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කර්ම ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම සඳහා සමාධිමත් සිතකින් ඒ දෙස විමසන උත්සාහ බලන්නට ඕනේ. මේ කරුණ පහන විට නැත්නම් මේ කරුණු සම්බන්ධ පොතක් පතක් කියන විට මෙයාට දැනීමක් ඇති වෙනවා. යම් කිසි කුණාවක්, යම් කිසි අවබෝධයක් සුළු අවබෝධයක් හෝ ඇති වෙනවා. ඒක විශේෂයෙන්ම ප්‍රමාණවත් වන්නේ නැහැ ගන්න අවබෝධ කරගන්න. ඊට පස්සේ මාගේ කියපු විදිහට තමන්ගේම අවබෝධයක් වලට ඒක පත් වෙනවා. තමන්ටම මේක අවබෝධයක් පැහැදිලිව පෙනෙන්නට ඕන. එහෙම පෙනෙන ඒකත් සමහර විට ප්‍රමාණවත් වන්නේ මන අවබෝධ කරන්නට භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ ලෙස මේක අත්දැකීති. අන්න ඒකේ තමයි මන්නේ. එතකොට මේ විදිහට අප දැන් කරුණු කීපයක් ප්‍රකාශ කළා ආයතන කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ආයතන ඇති වෙන හේතු ආයතන සමුදය මේකයි කියලා අවබෝධ කරගන්න ඊළඟට ආයතන තුළ මේ නාම ධර්ම ක්‍රියාත්මක වන්නේ කවර කවර ආකාරයෙන් නැත්නම් කුමන කුමන නාම ධර්ම මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ පහළ වුණාද කියන කරුණ තේරුම් ගන්න. දැන් මෙතන කරුණු තුනක් අපි කියනවා. ඊට අමතරව මේ ආයතන සම්බන්ධ නාම රූප ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි නිරුද්ධයි යන ධර්ම කියලා අවබෝධ කරගන්න. මේ කරුණු ටිකයි නැවත නැවත නුවණින් ගුණ කියන නිසා දැකිය යුතුයි. එහෙම දැක්කාට පස්සෙ මේ නුවණ අවබෝධය ඇති වුණාට පස්සේ යම් කෙනෙක් ආයතන අරමුණු කරමින් භාවනා කරනවා නම් සාර්ථක ප්‍රතිඵල ඉක්මනට ගන්නට පුළුවන්. නැති කෙනෙක් කොච්චර භාවනා කළත් සමහර විට බොහෝ කල් භාවනා කළත් ප්‍රතිඵල ගන්නට නැති අය වන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධය ඇති කරගන්නට පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕන. අද මොන කියනක් ඒක අපි මේ භාවනා පන්ති නවත්තනවා. ඒන් පස්ව දෙවල් වලට ගියාට පස්සේ හරි මේවා පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න උත්සාහ ගතියි. එතකොට මේ විදිහට මේ ආසන අනිත්‍ය වශයෙන් සහ නිරුද්ධ වී යන ධර්ම වශයෙන් දැකීමේදී හිත සිත් භාවයකට පත්වන්නට පුළුවන්. ඒ නැත්නම් ආතන අනාත්ම ධර්මයේ මමයි නොවේ කියන අවබෝධයේ පැහැදිලිව දකින එක සමාගයේ සිට කිසිම දෙයක් අරමුණු නොවේ සිට භාවයට පත් කරන්න පුළුවන් ශූන්‍යයක් දෙයට පත් කරන්න පුළුවන්. මේ දෙකනේ ඒ අවස්ථා දෙකේදීම සිට ශූන්‍ය භාවයකට පත් වෙන්නේ නැත්තම් මේ අය මේ ආයතන කය වෙන් කරන්නට පොඩු දෙන. වෙන් කරන්නට පොඩු දෙනවා කියන්නේ තමන්ගේ ඇඟ සාපේක්ෂ දෙස බලලා ප්‍රඥාවෙන් සමාධියක් මාත් සිටින් යුතුව ඇහ සම්බන්ධ මේ නාම ධර්ම පරම්පරාවක් බලාගෙන යනවා. මෙතන චක්කායතනේ මේ විදිහට ක්‍රියාත්මක වීමක් තියෙනවා. කනහා සම්බන්ධ සිටිවිලි ධර්ම මේ විදිහට බලා යාමක් නැත්නම් සෝතායතනේ ක්‍රියාදාමයක් මෙලෙසින් සිදෙනවා. නාසය හා සම්බන්ධ සිටිවිලි බලා යාම මේ ආකාරයෙන් සිදෙනවා. ධානායතනේ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. මෙන්නකින්ම ජීවායතනේ මේ විදිහටයි කාය ආයතනේ මේ විදිහටයි මන ආයතනේ මේ විදිහටයි ක්‍රියාත්මක කරන මේ හැර මේ ධර්මපයි ක්‍රියාදාමයේ හැර මෙතන වෙන මොනවද මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට ඉදින්නේ කියලා නුවණින් බලන්න එහෙනම් නුවණින් බලනකොට Tamanටම අවබෝධ විය යුතුයි අවබෝධ වෙනවා නුවණ ප්‍රඥාව තියෙනකොට නම් මෙතන නීහයි ක්‍රියාදාමයේ හැර මෙතන මෙන්න කිසිම දෙයක් ආත්මයක් කියලා මම කියලා මගේ කියලා ගන්නට නැහැ මෙතිකල් මේක නොදැන අපි මේවා මම කියලා ග්‍රහණය කළා මගේ කියලා උපාදාන කළා ආත්මයක් කියලා වැරදි දෘෂ්ටියක පීඩලා කටයුතු කළා මේ සියල්ලම මගේ සිත තුළ ක්‍රියාත්මක මෝඩකම අවිද්‍යාව නේද කියන කරුණ ප්‍රඥාව දිනු කෙනෙකුට පැහැදිලිව අත්දකින්නට පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී කෙනෙක් මේ සිත ශූන්‍යත්වයකට පත් වෙනවා ශූන්‍ය කියන එකෙන් අදහස් කරන්නේ කිසිම අරමුණක් නැහැ ආශ්‍රිතයට පාවෙන්නා වන සත්‍යයක් ඇහැට ඇහැට ඇහැට රූප දෙන්නා වගේ සිතට රූපේ පේන මේ සිතට පේන රූපෙම මොකක්වත් තියෙන්නේ ධන කලවරට මුලින් දැනීම ආශ්‍රිතය පාවෙන්නා වන කිසිම අරමුණක් නැතුව පවත්න සත්‍යයකට තමයි අපි මේ ශූන්‍යතාවය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒතකොට මේ කියන ආකාරයෙන් විවිධ විදිහට ආයතන භාවනාව කියන එකෙන් සුද්ධ ශූන්‍යත්වයකට පත් කර ගන්නට පුළුවන්. ප්‍රමෝදනයේ භාවනා කරලා බලපුරුදු සමාධි ප්‍රඥා දිනුනට පමණයි. මේ අධම භාවනා දෙය අධමනේ තුරු බල ගන්නට පුළුවන් නම් පුළුවන්කම ලැබෙන්නේ අතීත භවවලදී භාවනා කරලා බලපුරුදු ආයත මේවා පිළිබඳ භාවනා කරලා බලපුරුදු ආයත. එතකොට මේ විදිහට ඒ ශූන්‍යත්වයට සිතපත් වෙනොත් එහෙම ඒ ශූන්‍යත්වයේ තියෙන එක ආසන ධර්මයක් කියලා අවබෝධ කරගන්න. මේක කල මේක පෙර දේශනාවලදී අපි සෝණයත් ඒකමහා නිවන් යන ආකාර පෙන්වන්න කළා. ඒ ආකාරයෙන් අපි අපි අද මේ කියන්නේ ආයතනම කතා කරන්නේ. ශූන්‍යත්වයේ අවබෝධයෙන්ද මනස තියෙනවා මනසට අරමුණ කිසිවක් නැති කිසි භාවයක් තියෙනවා. මෙතන ක්‍රියාත්මක වන්නේ මන ආයතන. අනිකක් නෙවෙයි. මේ මන ආයතනයේ ක්‍රියාදාමය හේතුඵල මත ක්‍රියාත්මක වෙන දෙයක්. පාණය තමන්ගේ ජීවිතයේ පවතින්නට ඕන මන ආයතනය කියන්න පුළුවන්ට. ඒ වගේම කර්ම සත්‍යයක් තියෙන අපි ජීවත් වීමට ඒ කර්ම සත්‍යය ගෙවෙන්නටව පවතින්නට ඕන. ඒ වගේම මනෝආසනයේ ක්‍රියාත්මක වීමට හදවත මොළේ වැනි ඉන්ද්‍රියන්ගේ නැති පරිදි ක්‍රියාදාමය සිදුවන්නට ඕන. අනුගා හදවතේ මොළේ හරි ওই මායිකාරී මාර්ගාස්ක භූතේ හරි අල්ලලා කරදර කරනවා නම් පීඩා කරනවා නම් මේ අත්දකින්නට බැහැ. ඒ අත්දක තමයි කොච්චර උසස් තත්ත්වයක කියත් ඒ සීලයකට බඳුන් වුණාට බඳුන් වූ විට ඒ අත්දකින්නට බැහැ. අත්දකින්නට බැරි ඇතුලේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන් සමන්ගේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් තුලින් පහළ වෙන මේ නාම ධර්ම සමන්තෝන විදිහට හසුරවන්න පුළුවන් ධර්ම. ඔක්කොම නවත්නවා. නිසා ඒ ඉන්දිය ධර්මයන්ගේ යථාර්ථ ක්‍රියාදාමයන් තන මේ හේතු නිසා මේ නාම ධර්මයේ පවතින මේ ශූන්‍යත්වය ශූන්‍ය ශූන්‍යත්වයේ අරමුණු කරමින් පවතිනා වූ මනස. මේක මේ හේතු හේතු එකක් හෝ පැත්තකට අයින් කළොත් මොකද්ද මේ මනායතේ වෙන්නේ කියලාට මනායතේ කරහයි. ඒ කියන්නේ මොකද? සාමකාලිකව හිතාසුරු මොකද? එහිදී නිවනට සිත පත් මේ ආකාරයෙන් ඉතාම පහළ මට්ටමක සිටින කෙනෙකුට නිවන අවබෝධ කරගන්න පුළුවන් මේ ආසන අරමුණු කරගෙන. ඉතින් ටික ඒ ඉන්දිය ධර්මයන්ගේ ලක්ෂණ පරිදි ක්‍රියාදාමයන් තන මුලින් හේතු නිසා මේ නාම ධර්මයේ පවතින මේ ශූන්‍ය ශූන්‍ය ශූන්‍යත්වයේ අරමුණු කරමින් පවතින ආව මනසයි. මේකත් මේ කියපු හේතු එකක් හෝ පැත්තකට අයින් කළොත් මොකද්ද මේ මන ආයතනයට වෙන්නේ කියවට මන ආයතනය කරහැරේ. ඒ කියන්නේ නුඹද. සාසනික වශයෙන් ඉස්සරු මොකද? එහිදී ජීවනක සිට පස්සේ මේ ආකාරයෙන් ඊටම පහළ මට්ටමක සිටින කෙනෙකුට නිවන අවබෝධ කරගන්න පුළුවන් මේ ආයතන අරමුණු කරගෙන. ඉතින් ටිකක් ටිකක් ඉහළින් ඉහළ මාර්ගඵල ලබන අය විසින් මේ ක්‍රියාදාමයේ අවබෝධ කළාට පස්සේ ඒ කියන්නේ ආයතන හේ ක්‍රියාදාමය පැහැදිලිව වශයෙන් අධ්‍යක් කරලා නැත්නම් ඒක අවබෝධ කරලා සිටියාට පසුව මේ වගේම තමයි බාහිර ලෝකයේ සියලුම සත්‍යයන්ගේ ආයතන ක්‍රියාත්මක වන්නේ කියලා ඒ ඥාණය පතුරවන්නට ඕන බාහිර වශයෙන්. සියලුම මිනිස්යන්ගේ දිනුවරුන්ගේ ධර්මයන්ගේ මායයන්ගේ අමනුෂ්‍යයන්ගේ තේසා සතුන්ගේ නිවි සතුන්ගේ ලෝකේ ලංකා පිස්සේ සත්‍යව සිටිනම් ඒ සත්‍යයන්ගේ සංකාන තුළ මේ ආසන් ධර්මයන් මගේ ක්‍රියාත්මක වෙන විලාසයෙන්ම ඇති නැති නැති නැති යනවා බුද්ධ වියනවා ඒතර මේ ආත්මයන්ගේ ප්‍රතිලාභයක් ආයතනයන්ගේ ක්‍රියාදාමයක් නැත්නම් මේ ආත්ම ඇති නැති යාමක් හැර වෙන කිසිම තැනක කිසිම දෙවියෙක් නැතේ, ධර්මයක් නැතේ, මාළයෙක් නැතේ. ඔක්කොම හැමතැනම තියෙන්නේ මේ ආසනයන්ගේ ක්‍රියාදාමයේ ඇතිවෙති නැති නැති යාමේ කියලා. කොහේට අවබෝධ වුණත් එහෙම මුළු විශ්වයම එක්කේ වික්ෂු අභ්‍යෝපාදයක් දක්ෂණය වන සියුම් දැනීමක් පමණක් ශේෂයි. මම මේකට කියන්නේ විශ්ව ශූන්‍යතාවය කියලා. මුළු විශ්වයම ශූන්‍ය වශයෙන් දැක්වෙනවා. මෙහිදී මාර ඉන්නේ පංචස්කන්ධය ගැන කතා කරනකොට චතුකෝටික ශූන්‍යතාවයක් ගැන කතා කරා. මෙහිදී ඒ හතර ආකාරයකින් දකින දකිය දැකිය යුතු ශූන්‍යතාවය අත්දකින්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකය තමන්ගේ මේ ආයතන ප්‍රේ ක්‍රියාදාමය මමනේ මගේ ආත්මයක් ඒ සම්පූර්ණ කිස්සෝ ධර්මයක්. මගේ මේ ආත්මයේ ක්‍රියාදාමයේ මේ ලෝකේ කිසිම පුද්ගලයෙකුට අයත් ධර්මයක් මගේ පුතා මගේ දුව මගේ භාර්ය ඔය ආදී වශයෙන් කිසි කෙනෙකුට අයත් දෙයක් නෙවෙයි. මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන මේ ආත්මයන්ගේ ක්‍රියාදාමයේ හේතුඵල ක්‍රියාදාමය. ඒ වගේම බාහිර ලෝකයේ කිසිම දෙවියෙක්වත් මේ මානසික ආදිවසේ මානසික ආදිවසේ කිසිම සත්‍යයක් නැතේ සියල්ලම ආත්මයන්ගේ ක්‍රියාදාමයක්. ඒතකොට මේ බාහිර කිසිම සත්‍යයකට මගේ අයිතිවාසිකම් කුත් නැහැ. මෙන්න මේ හතර ආකාරයෙන් මේ ශූන්‍යතාවය දකින්නට කියනවා චතුක්කෝටික ශූන්‍යතාවය කියලා. මේක හරියට දැක්කොත් සමාජම අවබෝධ වෙනවා. මේ ශූන්‍යතාවයෙන් එහාට කොතනටද මගේ සිට යන්නට තියෙන්නේ මේක තමයි පරම ශූන්‍යතාවය පරම කෝටි ශූන්‍යතාවය ඒ වුණාට යන්නට තැනක් නැහැ කොච්චර බැලුවා එතකොට තේරෙනවා සමාජ මුළු විශ්වයේම කිසිම තැනක කිසිම සත්‍යයක් නැහැ කිසිම ආඥාවක් නැහැ කියලා මුළු විශ්වම අනාත්ම සංඥා අතර පීඩනවා එතකොට තමයි තේරෙනවා අනාත්ම සංඥාවෙන් මේ මෙහාට යන්නට කිසිවක් තැනක් නැහැ නේද අර ඉස්සෙල්ල දැක්කේ තමන්ගේ පංචස්කන්ධ ලෝකේ අනාත්ම වශයෙන් යන්නේ දුක්ඛ අනාත්ම ශූන්‍යාදී වශයෙන් දැකීමක් නෙවෙයි මේකේ දකින්නේ ඊට වඩා ගැඹීර උසෝන්‍යතාවයන් ඊට වඩා ගැඹීර අවබෝධයක් බම්බීරෝ දර්ශනයක්. ඒක මේ ආකාරයෙන් දකිනකොට මේ ලෝකේ කිසිම තැනක කිසිම සත්‍යයක් ආත්මයක් දැක්නේ වන්නේ මම කියන හැඟීමකුත් නෑ මෙතන මේවා අපි අවබෝධ කරගන්න යම් කිසි අවබෝධයකින් මේ අවබෝධය පවා සුදෝ මනෝ අතරින් ක්‍රියාත්මක කිරීමක් නාම සංස්කාර ධර්මයන්ගේ ඇති වී නැති යාම. මුළු විශ්වමොන්නම ඇති වෙනා නාම සංස්කාර නැති වෙනා නාම සංස්කාර. ඇති වෙනම නිරුද්ධ වුණාට පස්සේ කිසිවක් නැහැ. මෙහෙම දකින්නකොටම හරියට දැක්කම එතන මොකද්ද මම කියලා ගන්න කියන මොකද්ද කොතනද මම කියලා ගන්න කියන කොතනද අභිමානය කියන එක පිළිගන්නට පුළුවන් කියන කාරණාව අවබෝධ වෙනකොටම සියල්ලම නියම. නියාමයෙන් සෑහෙන කාලයක් සමහර ඉන්දිරෝ කිසිම අපේක්ෂාවකින් තොරව කටයුතු කරන්න ඕනේ ඊට පස්සේ එහෙම කිසිම අපේක්ෂාවකින් තොරව මේ සත්‍යස් බෝධිපාක්ෂය දන්නම් වැඩින ආකාරයෙන් නැවත නැවතුන් සිටින කෙනෙකුට දෙවිද මහා ආකාර කරා සිටින අවස්ථාවකදී සමාගයේ කිසිම බලාපොරොත්තුවක් නැතුව එහි තියෙන නාම රූප ධර්මයන් හෝ අන්තිම විතරෝ ඒ ධර්මයන්ගේ පංචස්කන්ධ ධර්මයන් දැකලා ඒවා නිරුද්ධ වීම දකින්නකොටම සමාඩ වෙනවා අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ කියලා. එනම් මේ විදිහට මේ භාවනාව තුළින් ඉස්සෙල්ලම ප්‍රතිඵල උනත් ගන්නට පුළුවන්. මේ ආයතන හයේ ක්‍රියාදාමයේ හරියට ක්‍රියාත්මක වෙන විට ප්‍රායෝගික වශයෙන් යම් කිසි කෙනෙක් බලනවා නම් ඒ ධර්මයේ දේශ අවබෝධයක් ඇතිනම් මෙතන තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. අවිද්‍යාවනේ සංස්කාර සංස්කරණය වෙනවා කියන්නේ මෙන්න මෙතනයි නිවිදයි. මේක සියදසියක්ම සම මුළු විශ්වයටම සාධාරණ පොදු න්‍යාය අත්‍යවශ්‍යයි. ඔය රහත් වූ කෙනෙක් සිටිනවා නම් ඒ රහත් වූ කෙනාගේ සිත තුළ ඇහැකන්නයි කය තුළ ඇහැකන්නාසේ දේව ශරීරයේ තියෙන සිතක් තියෙන මනසක් තියෙන. නමුත් ඇහැට රූප දැක්කාට පස්සේ දැකේ මාත්‍රෙම නවතින කිසිම සිතෙවිල්ල නිරායාසයෙන් බලන්නේ. රහත්තුම කනදීන ශබ්දයේ සදින ගැනීමක් ඇතින එතනම නවතිනවා ඒ වෙනාට සිතේ ගැනීම નિરાයාසයෙන් සිදුවන්නේ නාසයේ දිවට ශරීරයේ මනසට එහෙමයි විමුක්තෝ නිදහස්තෝ සිතක් කිසිම අරමුණක නොයැදෙන සිතක් තමාගේ පංචස්කන්ධ ලෝකයක් අතහැරී ගිය සිතක් එලෙසින්ම නිවනක් අතහැරී ගිය සිතක් කිසිම අරමුණකින් තොරව සිතක් උද්ගතේ මේ තමයි අවිද්‍යාව යෝධ සංකාරයන් දෝෂයෙන් අවිද්‍යාව නිරෝධයෙන් සංකාරය යෝධය මේක නිසා මේක මරණ මොහොතේදී මේ පිටයි එළඹෙන්නේ කිසිම දෙයක් උපාදාන කරලා නැහැ අල්ලලා නැහැ භවය ප්‍රාර්ථනා කරන්නේ භවයේ කාන්තයෙන් දුකක් වශයෙන් තේරුම් කරලා තියෙනවා මේ ධර්මයේ හේතුඵල වශයෙන් වශයෙන් ක්‍රියාත්මක වන්නේ අවසාන වශයෙන් කියන්නේ විනිශ්චයිත ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒකට හා දැකගෙන ප්‍රතිසන්දේ ඥානයක් නැහැ මෙතනින් සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ කියන පද්ධතිය මේක නිසාම මේ අත්දැකීම හරියට අත්දකින්න පුළුවන්කම නිසාම කෙනෙකුට අවබෝධ වෙනවා මේ ආශයන්ගේ ක්‍රියාදාමයේ සිදුවීමමයි අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාවෙන් සංස්කාරය කියන්නේ කියන කාරණා. එතකොට මේ අවිද්‍යාව නිසා සංස්කාර ගැලෙනවා නම් ගැලීමක් සිදු වෙනවා නම් සංඛාර පත්‍ය විඥාන මේ සංස්කාරයන් නිසා නැවත ප්‍රත්‍යඥානයක් ඉදීමක් වෙනවා. එතකොට නැවත නැවත භවයේ නැගීම සිදු වෙනවා. එතනම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම, ඒ දුක්ඛ සමුදය සත්‍ය නිසා දුක්ඛ සත්‍ය නැවත නැවත පහළ වීම සිදු වෙනවා. මේ විදිහට තමයි මේ ආයතන තුනේ සිදුවන ක්‍රියාදාමයේ ඇතිවන ප්‍රතිඵලය වන්දාපවතින්නේ. මා කියනවා මේ කියපු කතාව සියද සියයක්ම සම්මදයාන සර්වසාධාරණ කරන්නට බෑ. සාධාරණ නිරකරණය කරන්න බෑ කියලා. හේතුව අර රහත්ව කියන අවිද්‍යාව නිරුද්ධ කරලා මේ සංස්කාර නිරුද්ධ කරලා තියෙන නිසා ආ දැකීම මාත්‍රෙන් ඇසීම මාත්‍රෙන් මාදී වශයෙන් නවතිනවා මොකක්වත් සිටියේ ඇතිෙන්නේ නැහැ. ඒකේ හොවත් ඔහුට ඕනේ නම් සිතන්නට පුළුවන් ඕනෑම රූපයක් දැකලා ඕනෑම ආකාරයකින් හිතන්න පුළුවන්. ඕනෑම සත්‍යයක් අහලා ඕනෑම ආකාරයකින් හිතන්න පුළුවන්. එතන ආයතන ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. නමුත් අර ගැටක් ගැසීම නැහැ අවිද්‍යාව පාදක කරගෙන. අන්න ඔය වෙනස තියෙන නිසා තමයි අපි කියන්නේ මේක සම්පූර්ණ සාධාරණ කතාවක් නෙවෙයි. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකයි මේ ආයතන ක්‍රියාත්මක වීමේදී සිදුවන ක්‍රියාදාමය කියන්නේ. මේක සාධාරණ මාන්නේ රහත් නෝ අයත පමණයි. ඒ ඇයට කොපමණ ඒ විදිහටම සිදුවන්නේ. එතකොට මේක හරියට දැක්කම මේ සංස්කාර ගමන ගැටගැටි ගැටි යන ආකාරයේ දකින්න ඒකට ගැටගැටෙන නූල කපා දැම්මා නම් ඒන් පස්සේ සංස්කාරයට දෙන්නේ. එතනයි දුකේ කෙලවර. එතකොටයි දුක කෙලවර කරන්න පුළුවන්. ඒ දුක කෙලවර කරන්නට නම් ඉතින් එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනුකුප්පදාන පටිපදාවක්. අපි මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත්මේ භාවනාව මාර්ගයේ වේදනා මෙසේ කටයුතු කරගෙන කරගෙන යනකොට සෝවාන් ආදී මාර්ගඵල ලැබලා සකදාගාමී අනාගාමී රහත් වෙලා නිවැරදි ආකාරයෙන් විමුක්ති සිතක් උදා කරගෙන මේ සංසාර ගමන මගේ කෙටුණයි කියලා තමාම අත්දකින්න. එහෙම තමයි සංසාර ගමන කෙටුවේ. මේ විදිහට මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයන් හරියට කෙනෙක් සංගමනය කළොත් මේ ජීවිතයේදී ඔහුට රහත් භාවය ලබන්නට පුළුවන් නැත්නම් අනාගාම භාවය ලබන්නට පුළුවන්. ඒක නිසායි අපි මේ දේශනා මාලාව ආරම්භ කරනකොට බුද්ධ ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තීන්ත පාඩයක්. යෝනිකෝටි විචේනේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවය සත්තාහං. සත්‍යේ භින්නම් බලං අඤ්ඤ පරම්පරං පාටිකං ගං විච්ඡේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේ අනාගාන්තා කියලා. යම් කිසි කෙනෙක් මහණෙනි මේ සතර සතිපට්ඨාන ධර්මයන් මා මේ කියන ආකාරයෙන් දවස් හතක් පුරා සාමීත ප්‍රගුණ කරනවා. ඔහුට දික්තිය ධම්මයේ මේ ජීවිතයේදීම අනාගාමී වෙන්නට පුළුවන් නැත්නම් රහත් වෙන්නට පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කළා එන්නේ ඒ විදිහට ඒ මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නැති කරන්නට බ්‍රහ්මයේ සතර සතිපට්ඨාන භාවනාවන් නිසපරිදි කළොත් ඒකම ඒකායන මාර්ගයක් ඒකයි බුදුහාමුදුරේ සූත්‍රයේ පටන් ගන්නකොට කියන්නේ ඒකායන වයම් දෙකේ නබ්බෝසත්තාන විසුද්ධිය ආදී වශයෙන් සත්‍යංගේ විසුද්ධිය සඳහා ශෝක පරිද්දවාන දුක් දුක්ඛ දෝමනස්ථාන සංගමා ශෝක පරිදේ දුක් දෝමනසින් ඉක්මහායම සඳහා ඥාන සත්‍යමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සඳහා නිබ්බාන සත්‍ය ක්‍රියාව ප්‍රමාණය සාක්ෂාත් කිරීම සඳහා ඒ කායනෝයන් වික්‍රේ මාර්ගෝ මේක තමයි මහණෙනි ඒ කායන නෝර දුවාම පමුණන මාර්ගයේ යටි දන්තත් ආරෝපණ පටන එනම් මේ සතර පටන ධර්මයෙන් මෙය වේදස්පා පාණිපස්නා වේදනාන්පස්නා චිත්තාන්පස්නා ධම්මාන්පස්නා කියන ඒ සතර සත්‍ය පටන භාවනාවන්ගේ තමයි නිරුයි අද අපි මේ දේශනාවලින් අදහස් කළේ යම් කිසි කෙනෙක් පාරමී සත්‍යයක් ඇතුව තිබෙනවා නම් ඒ කියන්නේ ජීවිතයේ නිවන් ලැබීමට තමයි සත්‍යයක් ඇතුව තිබෙනවා නම් මේ කායයෙන් වම්බද පෙන්වා දීම පළවෙනි කාරණා අපේ පරමාර්ථය දෙවන කාරණා යම් කිසි කෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ලබලා තියෙනවා නම් ඒ එයාට උපරිම මාර්ගයක් ලබා දීමට කර්ම පෙන්වා දීම මාර්ගයේ ප්‍රාදීන එසේ නොවන කෙනෙක් කියනවා නම් කවදා හෝ දවසකදී නිර්වාණය ලබා ගැනීම සඳහා හේතු උපනිෂ්ඨ වන ආකාරයෙන් මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම පිළිබඳ ප්‍රායෝගික සුළු අත්දැකීමක් ලබා දී. එතකොට මේ විදිහට හරියට කරා නම් මේ කරුණු තුලින් කවරක් හෝ මේ ඇයිට ඇති වෙන්න ඕන. ඒ කියන්නේ මේ භවයේදී නුවත් අනාගත භවයේ දිවන්නට පුළුවන් නිර්වාණය සාක්ෂාත් කිරීමට වාසනා ශක්තිය උදාරේවා ඒ නොවන්නට පුළුවන් එසේ නොවුවත් මේ බුද්ධ ශාසනයේ නොවුවත් අනාගත බුද්ධ ශාසනයකදී හෝ නිවන් ලබා ගැනීම සඳහා නිවන් ලබා ගැනීම සඳහා මේ කරන ලද සතර සතිපට්ඨාන භාවනා ක්‍රමය දැන් අද කරන්න දැන් ලබන මේ සතර සතිපට්ඨාන භාවනාවේ ආසන භාවනාව මුඛාන්ත වශයෙන් නිතර වශයෙන් නැතිවෙනවා ඇති උපනිෂේ වෙනවා ඇති විශේෂයෙන්ම මේ නිවන් සලබා ගන්නට පුළුවන්කම ලැබෙයි ඒ නිවන් සලබා ගැනීමට වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව මෙතනින් නිම කරනවා ඒක උපදේශ සංග්‍රහයේ දෙන්න අවශ්‍යයි පමණක්